ශ්‍රද්ධාවන්තයෝ එම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ වීතිගල විස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධර්මජීව ස්වාමීන් වහන්සේ වීතිගල විස්තරණ වනාන්තරයේදී යෝගාවචරිතක දින ධර්ම දේශනාව අවබෝධ කරගන්න නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ

හඳුනාගන්නත් කරන්නේ ස්වාමීන් වහන්සේ සරයි. අපි යෝගාචර මහා සංඝරත්නයේ දිවිලාගේ එන්නේ වාස්පාරමාර්ගය සම්බන්ධ කරගෙන ඉතිපතා සතිපතා වාස්පතිලා විකාශකාරණය කරන දේශනා මාලාවට මේ කාර්යය මේ සබ්ජීපේ තුළ මාතෘකාවෙන් පදාගත්තේ අවශ්‍යයි ආවේග තමයි ඊපන්දව ලක්ෂණ කර්මයේ මිත්‍ර සූත්‍රය. ඉතින් අපි අවස්ථා 14ක් කියවම් කරලා තියෙනවා අද පාලසුනිකය නැත්නම් පාලසෙනි ධර්ම දේශනාවටයි අද මේ ආරම්භය ලබන්නේ. මේ දක්වා අපි ධර්ම දේශනාව සඳහා පෙළගස්වන්නාවේ ඒ කරණීයම් අත්හ කුසලයේ කියන විදිහට යම් කිසි ස්වార్థය අත්ථ කුසලය අත්ථ දත්තය සදත්තය ආදි වශයෙන් ඒ තමන් කළ යුතු තමන්ගේම කෘත්‍යය කරන්ට උත්සාහ කරන්නා වූ යෝගාවචරය හෝ එහෙම මේක කරලා ඒ සාර්ථකත්වයටපත් වෙච්චි ආර්යත් ඵලපදපාත් මෙන් වහන්සේලා සතු නැත්නම් මේ දෙකොටකට පොදු ගුණ එක එකක් ඉදිරිපත් කරගන්න ක්‍රමයට. එනිසා මේ සක්කෝ කියන මේ හැකි සංඥාව ධනාත්මක චින්තනයකින් නම් අපි කාලේ වර්තමානයේ පාවිච්චි කරන වචනයක්. එකින් එක එකින් එක අරගෙන බලනකොට ඒක මුණක් දෙකම එකක් තමයි මේ අත්ත කුසලේ සාක්ෂාත් කළා වූ අත්ත දත්තය සාක්ෂාත් කළා වූ සදත්තය සාක්ෂාත් කළා වූ යම් කිසි උතුමෙක් වෙනවා නම් ඒ උතුමන් වහන්සේ ඒකාන්තයෙන්ම අනිවාර්යයෙන්ම පාවිච්ච බලකාමකින් තොරව ඉසක්කෝ කියන ගුණයට පැමිණේ. ඇති සංඥාව එතුමන් තුළ පහළ වෙනවා. අවදි භාවය, එළඹ සිටි භාවය. ඒ වගේම තමයි යම් කිසි යෝගාවතරයේ කියනවා නම් සංසාරේ බය දකලා ඒ සංසාර බයෙන් ගැදීමකට කටයුතු කරන කෙනෙක් වෙනවා නම් තමන්ගේ ඒ ප්‍රතිපත්ති ජීවිතේ කොතනකදී හෝ මේ සක්කෝ කියන ගුණය සම්පූර්ණ කරන්න වෙනවා. අගය කරන්න වෙනවා. ඉදිරියට යන්න වෙනවා. එනිසා මේ සක්කෝ කියන ගුණය හොඳ උපමානයක්. සාමාන්‍ය යන කෙනාගේ යන ගමන සාර්ථකත්වය ලබන්න සාර්ථකත්වයට පත්වෙච්ච කෙනා ලෝකයට තමන්ගේ ගුණ පරිචය පෙන්වන ආදර්ශයක් අතේන මේ සක්කෝ ගුණය මත වෙනවා. මේ වාගේ බුදු සූදුවිත සූදත බුදු කලකිමානී ආදි වශයෙන් අල්පසුගේ වතාවේ මේ ඉක්පත කියන ප්‍රඥාව යම් කිසි ලෝකයාට අන්න ලෝකයා පරිහරණය කරන ඕනෙම සංස්කාරවත් අඩත්තාම එන්නතා වූ මේ සම්මුති දැනුම ලෝකායත දැනුම සුතමය දැනුම ඉක්මවලා කියා වූ ඒ සෑම දෙයකම අතනෑ වන්දිනා වූ ඒ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය ලක ගන්නා වූ ප්‍රඥාව විපත ප්‍රඥාව. මේ විපත ප්‍රඥාව අර ධක්කෝ කියපු ගුණය වගේම රාහත්භාවයට පත්වෙච්ච කෙනාට ඉසලිය. මේකෙන් ගැලවෙන්නකින් තොර ඉබේම පහළ වෙනවා. ඒ තමයි උත්තරයන් කියන ආභරණි, ආයුධය, අරසා. ඉන්සා යම් කිසි කෙනෙක් ඒ தත්ත්වයට යන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් ඉන්නේ සංසාරේ බව ඒ සංකාරයෙන් ගොඩ විය යුතු බව, ඒ වගේම තමයි ඉන්නේ දැන් කෙලෙස් සහිතව, තම කෙලෙස් සහිත විය යුතු බව, තම ඉන්නේ මේ අනුංගිල කර කර, මම මගේ වැඩේ කරගෙන ආකාශාංශයේගේ දේවතුමන් වහන්සේලාගේ බාර අත්වමනේ කළේ කියනවා නම් මේ පුදුලකනේ දීපක කියන ගුණය ඉදිරියට තියාගන්න. ආදර්ශයක් විදිහට තියාගන්න වෙනවා. ඥාන ගමන් කිරීමේ එනිකක ගුණය කොච්චර මුසියෝ භාවයට පත් වෙනවද? ඒ තාක් ඒ ප්‍රමාණය තමන්ගේ දියුණුව. මේ හරි රෝගාවචර ගමනේ ප්‍රගතිය දැක් ගන්න පුළුවන්. ඉතින් මේක කියන ගුණය ගානත්ම අනේ ගුණ ඔක්කොටම වඩා පැතිරිච්ච ගුණයක් වාගේ පැතිරිච්ච ගුණයක්. නමුත් මෙතනදී අපි අර අනිකුත් ගුණයන්ට ඒ ගුණයන්ගේ බදලීමට ඉඳ කියලා මේ විපක ගුණේ බැලුවොත් උද්‍යත්තගාමිනී පඤ්ඤා. එහෙම නැත්නම් සමග ඇතිවීම නැතිවීම දෙක ගැනීම දක් ගැනීම ඥානය කියලා කියනවා. ඒක නිසා අදුම ගානේ එනිප ප්‍රඥාව කියන දන්නවා ඒ තමන්ගේ සිද්ධිය දකින්න කොටම මේ සිද්ධ වෙන යම් ඥානයක් දැනීමක් කියනවා ඒකට ආත්ම වෙනස් විනෝද බුද්ධිය කල්පනා වෙන තව අදුගාන එක ප්‍රතිකරක් එක දෘෂ්ටි කෝණයක් මේ සංසිද්ධිය කියනවා. ඒ භාවය එනකොටම හිතට එනකොටම ප්‍රතික්‍රියාවක් වශයෙන් ඉදට පෑනගෙන ප්‍රඥාවම දීපක ප්‍රඥා බල ගන්නන්නේ. ඒක කියන විදේශීය බලනවා බලනකොට බොහෝ විට අර මුලින්ම ආපු ආකාරයේ බොහෝ විට සාරත්‍යයි. හේතු කාරණා රහිතයි. වසනන්දී අයිතයි. ඒක බොහෝ විදේශීය බලනකොට තමයි Tamanටව ඒ Taman බලපු දෘෂ්ටි කෝණයකදී වෙනස්. ඇතිකර ආශයක් කියන බව සැක ගන්න පුළුවන්. ඒ නිසා සංසිද්ධියක ඒකාන්ත නැත්නම් වහා ඇති කරන බලපෑම මෝඩයාගේ ලක්ෂණ. එහෙම නැත්නම් සීටි දාන්න නැති ලෝකේ දාන්න නැති භාවනා නොකරපු අලල් මරහත් නැති කෙනාගේ ඇති ඒ සීටි ඇකේට එකම පැත්තයි දකින්න ඒකත් බොහොම ප්‍රවේශ බොහොම උත්සන්න බොහොම ආසන්න කරගෙන තත්ත්වයක් බොහොම මට කලබල වෙනවා. දුකට ප්‍රත්‍යාවයෙන් කෙනා දක්නවා ඒ කරදරේ මේ තක්ක මුක්කේ මේ කඩිමුගේ මේ සකහණියේ බාහිර වෙනදී ඒකාන්තයෙන්ම දෙලිතිකයි උත්තර ස්වરૂපයි ඒ වගේම සංසාර භවයට අතබවට නම්නතුලි සුවිශේෂ නම් පොඩිත් කියලා ගන්නවා ඉවසනකොට ඒ සිද්ධිය හැදෙනා වූ ආරම්භ බලපෑම එහෙම නැත්නම් යැපෙන උත්සන්න භාවය ඉවසීම කියන ගුණය යටපත් කරගුවාම ඒ වගේම චිත්තක්ෂණ චිත්තක්ෂණ දාස ඉන්නේ බුද්ධියක් පයනගෙන අර හොමින් දරෝ දෘෂ්ටි කෝණයට වෙනස් දෘෂ්ටි කෝණයකින් මේ සිද්ධිය බලනකොට ඒවා සංස්කෘතික දර්ශනය කොහොමද අඳුරට බහලා බලනකොට ඔය කියන තරම් බලන සුගතිය, ආවන සුගතිය, ආනන්න ගතිය, උත්සන්න ගතිය නැවත ලෝකෙ සිද්ධ වෙන දේ. අරත් ඒක සිද්ධ වෙනවා දැන් සිද්ධ වෙනවා. මේකට උනන් උත්තර මේවා තුනම කියනවා කලබල වුණොත් ඇයි. ඒනම් විකල්ප ප්‍රඥාව හොඳට ඉඳ දෙනකොට අර ඉවසීම තුනේ උපේක්ෂාව තුනේ සිද්ධ වෙන්නේ. මේ පුදුලකම් තේරෙනවා මුලින්ම ක්‍රියාත්මක කරන මොකද වෙන්නේ? ඒ අදහස සමානලට දැන් වෙනස්. විකල්ප අදහස් පාර වෙලා. ඒකෝට තමන් තුළම පේනවා ඒ ප්‍රතිපල අනුගාන දෙකක්. උපත ගුණයට ඉස්සලා තියෙන්නේ ඉන්දිය සංවරය. පස්සේ අර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අප්පදබ්බ අපි ඒක සිංහලට දාන්න ඕන අමාරුයි මම කලුවා මේකට තේරෙන වචනයක් එහෙම නැත්නම් සුදුසු අර්ථකාරයක් ගන්න බොහොම අඩුයි ඒක මොකද හේතුව මේ තරම්ම මේ වචනේට ලෝක කැමති නෑ වගේ මට පේනවා. ප්‍රදායිබ කියන වචනේ තමයි මේ සිංහලට දාලා තියෙන්නේ. ඒක තදබ්බ තදබ්බ කියලා විතරයි. පාලි වචනේ ඒක සංස්කෘත මූල ප්‍රදායිබ කියලා. මේ දෙකම අපට වටා ගන්නවා. තේරුම් ගන්නවා. ඒ නිසා මේකට ජීවිත විස්තරයක් අවශ්‍ය වෙනවා. නමුත් කියනකොට නම් තේරෙනවා කාගේ කාගේ කිව්වොත් උණු කියන බව. හැම කෙනාටම මේකේ එක පැත්තක ප්‍රතිපලක් විතරම ක්‍රියාත්මකයි. අපි යාළුව අපිට වැඩි හොඳ දෙයක් තමයි. ඒ ධර්මපදාරි වහන්සේ අපි හඳුනාගන්නේ අර විදුණන් කියලා කෝ මොනම කෙනෙකුට මේ ප්‍රකාරම ගතිය මත තමයි. නමුත් ආරාධනාවට වගේ මේ වචනේ තේරුම කොට අපිට සිංහල භාෂාවේදී වාරේ නැතුව වගේම මේක දැක දැනගන්න ඒක ඉතාමත්ම දුෂ්කර නිසා දෝ අපි හැම වෙලාවෙම පතරලා. ඒක අපේ මේ ප්‍රධාන ගතිය මේ උඩඟු ගතිය මේ අපි තැනකට ගියාම සිද්ධියක් වෙච්චාම ඒක මුදුන වෙන්න ආදර ගතිය. දරු වෙන්න ආදර ගතිය. එහෙම නැත්නම් සිංහන ප්‍රවරච්ච ඉඳලා කරපු වැඩේ බඩලුවාකට වැඩේ යන ගතිය ඕම අන්තිමටම වගේ ඉගෙන ගන්න දත්ත ලක්ෂණය. මේ සඳහා නම් ආරම්භය වශයෙන් මතක් කරන්න පුළුවන් අත්‍යවශ්‍ය වෙන්නේ අපි ඒ ගුණය ගැන කලකිරීමක් මේ විදිහට කරනවා කෙලෙස් කපලා අරයත් භාවයෙන් කිට්ටු කරලා ඒකට අල්ප භාවය දුරු කරපු කල්යාණ මිත්‍යන්ගේ කාරුණික අවවාද කාරුණික උපදේශ අපිට කනට අම්මු නැති වෙලාවක පහසු වෙලාවක දරා ගන්න පුළුවන් නම් අපිට මේ ප්‍රගල්භ ගුණය නැති කරගෙන අප්‍රගල්ප කියන අපගම්ප කියන ගුණය ඇති කරගන්න. ඒකත් කරනවට වැඩිය කෙරෙන දෙයක් බවයි මගේ පුද්ගලික අත්දැකීම. නමුත් මම ඒක විවෘතව කියනවා. එනකොට පුළුවන් මේක ධර්ම දේශනාවට කරපන් දීලා ධර්ම සාකච්ඡාවක් කරලා Tamange කල්යාණ මිත්‍යන් අවරලා ඒ වගේ බුද්ධියවස තමන්ගේකට අදිෂ්ඨාන ශක්තිය පිටවගෙන මගේ යම් ප්‍රගල්ප ගතියක් තියෙනවා මේ මගේ සීලයට, මගේ සමාධියට, මගේ ප්‍රඥාට බාධා කරනවා. ඒ වගේ මේක කාය ප්‍රකල්ප, වචී ප්‍රකල්ප, මනෝ ප්‍රකල්ප වශයෙන් මුන්දරෙන් බැගිරෙනවා. කොච්චර අය ඒ ලැජ්ජීතාව වටාගෙන පිළිසුල්ලට සම්භාවනීය විදියට අපේ ප්‍රමේය ඇඳගෙන හිටියා වචන අපි කොච්චර ව්‍යාකරණානුකූලව විසර වචන තොපියක් පාවිච්චි කරමින් වචන පාවිච්චි කළා මේ ප්‍රබල ගතිය අර සබ්බේ අඳුන් තුලිමුත් ඇසිරීම මාර්ගයෙන් නොකරපේ. ඒ වගේම අපි කතා කරන වචන වල ඇතිවෙනා වූ මේ ප්‍රබල ගතිය කොච්චර ව්‍යාකරණානුකූල වුණත් කොච්චර වෙලාවට කතා කරා ඒක ඒ ගඳ දැනෙනවා. ඒ වගේම තමයි අපේ හිත කොච්චර ප්‍රබලද කියනවනම් කොච්චර ඊපැත්තෙන් බලනවනම් ඔන්න සුදු වෙනින් නැදගෙන ඒක නැත්තම් සිල්ලෙන් නැදගෙන බාහනයක් දාගෙන වැඩි කලාවක කොහොමද බක්මුල සෛත්‍ය මේ මානුවක් දකලා ඉතින් මේ අපකල හිතවිලි තාල වෙන එක මොනම ක්‍රමයකින්වත් බලන්න මේ තානන්ත ප්‍රකල්ප විදියට හිතට පහළ වෙනවා ඒ නිසා අපේ හිත මේ සුඛාරිතවාදී නම් ලක්ෂී කුකුච්චක තජ්ජා කරන සුළු කුකුස් කරන සුළු ගතියක් කරගත්තොත් අපිට පේනවා මේ කිසිම කාර්යයක් වගකීමක් ඇති. ඒක නිසා මනෝ ප්‍රකල්පයක් කරගන්න. මෙන්න මේ කාය ප්‍රකල්ප, වචී ප්‍රකල්ප, මනෝ ප්‍රකල්ප කියන මේ තුන සීල සමාධි ප්‍රඥා ක්‍රමයට වාගේ පිළිගස්සනකොට මේ කාය අදම්බනීය කයේ ප්‍රදානීය ගතිය තමයි අපිට ඉස්සල්ලාම හදන්න ඕනේ අදීමේ ප්‍රතිපදාව ඉස්සරහින් ගන්න වෙයි. ඊගාර තමයි මේ වචී ප්‍රගල්ප භාවය තුන්වෙනි තමයි එතකොට මනෝ ප්‍රගල්ප භාවය පිළිබඳව පරිත්‍යාග වුණා අපිට කරගන්න පුළුවන්. නමුත් එහෙමනම් මේ කායික වශයෙන් ඇති කරන කයේ ඇත්තවෝ මේ උදගුගති ඉසි කියන ගති උතුරෙන් දහලන ගති, කරු සංගොඩපත් වෙන හදන ගති කරන්න ඕනේ නම් ඇයි මේ විදිහට බනවන්නේ? අපි කියන කෙලින් වැඩි බල ගන්න පුළුවන් නේද? මොකද වාචික ප්‍රකාර කරන හැටි යුක්තිය මේ කාරණා කාරණා තේරුම් ගන්න අපි වාඩිලා ඉන්නේ ඇයි ඇයි කතා කරන්නේ කියලා නිකම්ම ප්‍රශ්නයක් වගේ නමුත් මේ කාය ප්‍රකාරද වාචික ප්‍රකාරද මනෝ ප්‍රකාරද කියන මේ කාරණා තුනම ඉක්මනට ප්‍රතිපදාට කිට්ටු කරගන්න මේ කියත්තා වූ ආදීනවානි අක දැන ගැනීම සූතමය චින්තාමය ඥාන ඉස්සලම් පහර කරගන්න. මේ පහර කරගෙන අත් සිව්පත්තකින් ගන්නවනම් මේ විපස්සනා භාවනාව කරලා මේ ජීවිතේ විමත් මේ සී කවුරුම සම්බුද්ධ ධාරණේ ජීම ඒ ප්‍රහාණී යම් කිසි මොන විශේෂයක් ලබා ගන්න ඕනේ කියලා අතුලත තානත්ම මුක්තිශී ප්‍රාර්ථනාවක් තිබුණ නැත්නම් ඔය කියන තරම් ඉක්මනට අපිට කයේ ප්‍රකල්ප බව අනුකරණ කරනවා. මොකද ඒවාර කෙලස් වාසනාවක් එක්ක බොහෝම කාලයක් දැනදි දැනදි දැනදි දැනදි අපි මේ තේරුම් ගන්නවා. ඒක නිවැරදි උත්සාහ කරන ගණන් පස්සේ තේරුම් ගන්න යුතු වෙනවා. සමාලාකම මේ ඊතුනි මරේක බලනවා. ඉතාලේ තියෙන ඉවස්තාවෙන් අපිට බලනවා. ඒකට කරන්න සිද්ධ වෙනවා. සංස්කාර හිතුණාට කියන්නේ. ඒ මොකද අර ඇතුළත අනිදු ගුණ විපස්සනා භාවනාවේදී සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යන ප්‍රඥා භාවනාවේදී මානසිකව හැදෙන්නේ නැත්නම් මේ කාය ප්‍රදල්ම අංකාරයක් බාටපත් වෙනවා. ඉතින් අනවශ්‍ය විදිහට අපේ දුකේ ලක්ෂණ ඇහිලා ගන්නවා. නමුත් යම් තැනකදී යම් වෙලාවකදී තමයි එයා කියන විදිහ සීලයට සමාදන් වෙලා පිටියා සීලයන් සාමයේ පැවිදිින් පැවිදුණා ඉරන් සම්පතම් බලාගෙන පැවිදිචාම අපි සීලයට උඩරට නැත්නම් සාහතරට දීක්ෂුණකට පත්වෙනකොට අපිට වෙන නෝ අර්ථාල අපේ ලෝකය වෙනවා ඒ කාලේ ඒ කාලේ දැනෙන්නේ නැති අන්න ඒකත් අපිට තේරුම් ගන්න පුළුවන් නම් යහපුර අපිට මෙන්න ගුණයක් කියලා කියනවා අත්ලාභ වෙන්න ඕනේ ප්‍රගම්බ මෙන්න නරකයි. ප්‍රගම්බ වුණොත් අපිට මේ ගමන යන්න හම්බෙන්නේ නැහැ නිතරම ගැටුම් ඇති වෙනවා. නිතරම මතිමතාන්තර ඇති වෙනවා. ඒකවල අපිට එක රැල්ලේ එක ඇල්ම ගන්න බැහැ. ඒකවල අපිට ඒ බුදුගුණේ පිළිලා ආනවා කියලා දැකලා නැත්නම් කල්යාණ මිත්‍ර මාත්‍රා දැකලා අපි මේ ප්‍රගම්බ දකි එක එක එක එක හදාගන්න. ඒ නිසා මේ කර්මයේ සූත්‍ර අනුවාදේ මේ පදම්බ නැත්නම් අපදම්බ කියන වචන දෙක සෑහෙන වචන ආශ්‍රකාරී කියන උච්චාරණ තියෙනවා. ඒක සමහරු කියනවා දෙන්නේ තියෙනවා මේ අතුලත වුණ දෙලකෙන් විපස්සනා ඥාන කාල නොවි මේ විදිහට මේ දෙන්නලා තියෙන දස්තු වලින් කය මහත් කරගත්තට පමණ හරියන්නේ නැහැ. ඒ නිසා අපි මේ ගුණ භාවනාවෙන් හැදින්විලා ඉන්න ඕන කියන මතයකුත් සමහරව ගන්න ඉන්නේ කියන එක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අඥාන උදාකරන්නේ මේ විපස්සනා ඥාන පාදකීම අවශ්‍ය කරනා වූ ආයෝගයේ චිත්ත විවේක ලබා ගන්නට මේ ප්‍රගල්භ ගති දුරු කරගැනීමට චිත්ත නිස්සාරේ ක්‍රියාත්මක වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් තමයි අපි මොනම ආයතනයකට ගියත් ඒ ආයතනයේ නීති පද්ධතිය අනුව හදේ පොළ අපිට දැනගන්න. ඒ වගේම ඉතිරි කරා කියන කතියන්නේ. ඒක අපි ඉස්සල්ලාම ඉවත්තාව කියලා ගන්නවා. දැන් මම දෙන්නේ ගොඩාක් විනාඩ තාක්ෂණික ඇති කරපු සංකල්පකාරණ කියලා. ඒ අංශෝපකරණය තමයි දැන් දැන් එන්නේ ඉන්නේ මේ යන්ත්‍රතුන් කියන පටන් ගන්නවා. නමුත් ඒ සඳහා තියෙන උපදේශය ඉන්නේ මහත් වෙන පටන් ගන්නවා. මොකද අර සියුම් නාඩය ඕගිනාදීයි ඉතින් පුංචි අරකට බලපෑමක් දුන්නේ ලංකේම සමාජාවට ඒ වැඩ ගන්න පුළුවන් ප්‍රදේශ උපක් අන්නලා ඒකේ ශක්තිය අධික කරගන්නවා නාස්තිමින් වැඩියෙන් කරගන්නවා ඒ නිසා මුලින්ම සඳහන් කරනවා ලියන්තරකට කියලා මේ පොත මුලින් ඉඳන් කියවන්නේ සම්පූර්ණ කියලා විශ් මේ අපිට අර කියන්නවා ඒ වගේ ඉඳන් සියුම් නමුත් අර ප්‍රදායකයා එහෙම නැත්නම් මේ උදන් කීපයක් මේ යාත්‍රේ ධර්මයේ ඔක්කොම කියලා මට ඕනේ මම ගන්න ආවොත් ඉන්න බොහොම විකාරයෙන් ඒක මෙතන කාලේ කීකම පටන් ගන්නවා. ඉතින් නම් පුර බලනකොට එන්නම යුතු දේවා. මොකද ඉන්දියා රාශක් නඩවතු ඒ අතර පූර්ව ශක්තිය තෝරාගෙන නැතනවා. ඉන්සා මේ කීපේ යාත්‍රේ කියන ඔබ කියවන්න ඉන්නේ. මේ මනුෂ්‍යයන් හදාගෙන බව මේ දෘෂ්ටිකෝණයෙන් බලලා සමහර අයට වෙලා හිනලා තියෙන අපිට මේ හම්බලා තියෙන මනුස්ස ශරීරයේ කියන එක පොත නැතිලා තියෙනවා. මේ පොත නෑ මේ ළඟන්නේ අපි කුමක් කළොත් කුමක් කරනවා කියලා වෛද්‍ය හේතුනේ දැන් කොච්චර දෝ ඔයලා තියෙන තාම මේ ශරීරයේ මුල් පොත. නැත්නම් යතුරුම පොත නැතිව. මට පිළිබඳ හොයන්නත් කොච්චර දෝ ඔයලා තියෙන මේ යතුරු පොත නැත්නම් පොතක් නැහැ. මොන කරන්නේ දෙක දන්නේ සදාචාරගත ආරම්භයත් අරිය පොත්පත් කියලා කියනවා නමුත් ඔක්කොම අන්දරාය කරන අපගන්නේ මෙන්දානේ මුළු ලෝකයේ පිළිබඳව විශ්වය පිළිබඳව ගත්තත් අසම විශ්වය කියලා නම් පොත අම්බිලා නැහැ. මේ නමයන්ගේ ධර්මයේ අපලන තියෙන පොත අම්බිලා නැහැ. යවමතන ආශ්‍රේණිය අකලබාදී ලකුණු දෙන්නා ඒ ලකුණු වල විස්තර දෙන්නේ කරන්නේ නිවන් ගමන් පිණිස පමණක් වෙන ප්‍රතිපදාවන්නේ ඒක. අන්න ඒ සංකල්පය කියලා. මුගලගෙන කීක බලන්නේ මේ ලෝකායත පැත්තේ. ඒ නැත්නම් කන කටබල වලන්න පැත්තේ. සංකාර වල දෙකින් සර්වතනාසේ කියන මේ පොත මුග මෙහි කියවන්න කැමති නැහැ. කීව පියතන් වගේ විස්තරින් දැක්වලා වගේ. මේ මොකද ප්‍රධානාරික විමුක්තිය තමයි රහතනාතිගේ ධර්ම විනය කියන ප්‍රතිපදාවෙදි ඉතරවන්නේ. අනිවාර්යයෙන් මේ ලෞකිකදී වුණ සංකීර්ණයේ දාය නාකාරම් පුළුවන්. සම්මුලලා ඉන්නේ විවිධාකේ එළමෙති ජීවිතයේ තියෙන මාර්ගය යන මාර්ගය සමේ ප්‍රහබාදී ලකුණු ශාස්ත්‍රඥ වහන්සේ නාවහන්සේ අවිසි ඕකේ විදිහට ඉදිරියට ඉස්සු දානක් නැති සාස්ත්‍රඥයන් විසින් නරකම කරගත්ත ධාය නීති පද්ධතිය. මේ නීති පැති සාස්ත්‍රඥයන්ට ආරම්භ යන්නේ මොකද හේතුව මේ කබරේ කම්මල් කවන්නේ කලබල ආචාරම් කන්ද ක්‍රමේ තමයි ඔයාලේ ලෝකයක්. ඒක තමයි මොනිම තරහටයි ඔබලාට ගැතියගේ දේවල් අඳුනලා දෙන්නා කියතෝ විපස්සනා පරමාර්ථ චිත්‍රය ගිලාගෙන සංසාරේ බය දැකලා සංසාරේ ගැලවීම අදා කරලා ජීවිතය මාර්ගයේ දුෂ්කරයි ඒක උත්තරයි, ඒක විරසකාරයි, මොනවාක් බලන්නේ යුතුයි කියවන්න මේ ප්‍රකාර කොලාගේ සර්වචාරක වෙන්නපු චිත්ත දෙකෙන් දුර්ලභ දෙයක් තව තේරුම් ගන්න. තමයි මොනවාගේ සමාදම් වෙලා අතුන්දාගේ සායමකේ. ඉන්සානේ ප්‍රලම්බ ගැන කතා කරනකොට සම්පූර්ණ බුද්ධියේ සංගරාදේ ඉන්නකොට ගම්මානදේ ඉන්නකොට ඊයාදී විදිහට එක එක තැන්වලදී යෝගිකයාගේ ප්‍රධාන ප්‍රති ලයිස්ට්ුවක් වෙනවා අතුවා සංඥානද කියන්නේ තවත් විචුනා කියලා තමයි සංඥානද කියන්නේ මේ වගේ උත්තම දෙයක්. ධාමනත් ගර්භල දෙයක්. ඒකෙන් සාර්ථක කිරීමක් තමයි. අනුදාන වාර්ණයකට අකවර ගන්නන වාර්ණයක් ගන්නයි. අල්ලාහ් කියන විශ්වාසය. සමහර විට අකවර ගන්නන එක කියන්නේ මේ ලක්ෂණ කියන්නේ ප්‍රගහන කරනවා. වැඩි වුණාට හසල කීමක් කියලා හිතේනවා. ඒ නිසා තමයි කරියාවත් අනුමත දැක්ලේ තෝරේ. ඕකයි බාධු විදියට. ඒ වගේම ගම්යාන දෙකිනාම කියන්නේ වික්ෂුවිචින් උපාසක පාස්කාවගේ කොටිසින් නේද තමන්ට වැඩි පාල් සංගයවන්න ඉන්න. ඒ ගම්යා අතර ගියාම හැම වෙලාවෙම වැඩි මහලා බලන්න බලන්න. තමන් විලායන ජීවිත ඔක්කොම පිළිබඳව කරලා ඒ උතුමාගේ බාධිය දරුවෙන් බාධිය අර පිළිසින ආරා ලැබරි විසකටයි පස්සෙකට පස්සෙනවා ප්‍රතිමහල් එමනම් සම්මාර්ගපදී වැඩිලෙන් මාන්තර සංඝරාජික ජීවිතයකට කරනවා නම් ඒ සිද්ධිය ඉවර වෙනකම් ඒ සිද්ධිය පටන් ගන්න ඥායන කෝල බලන්න යන්න පුළුවන් ඒ නිසා එතෙන්දී යටි මහල් ක්‍රමය බලන්න වෙනවා තමන් වැඩි මහල්ලා එහෙම තමයි ඉන්නේ දෙන්නාමයි කියන්නේ ඒකෝනාතු මුකාර කරන්නේ කියන්නේ මම ආයෙත් නෑ ආදිවාසී ඒ වූ ආත්මය අරගෙන ඉන්න සීලෙන් වැඩිමහල් ස්වාමීන් වහන්සේ කී මෙතන කියදී තමයි ඉස්සරව බාහිවාදයෙන් දෙහිසකර මේ පවතින වාතාවරණය හරහා ප්‍රතිසංකරපක්ෂය ඉතින් මම දැන් අපේ මගේ ජීවිතේ දායකත්වයක් මතකයි මම දැන් දේශනා මතක් කරා. මේ කාර්ය කරන මේ තමයි අපේ යාළු කාර්ය ප්‍රතිකාරයක් කොල්ල ආශ්‍රය කරනකොට පළවෙනි ප්‍රතිකාරය මුත්‍ත්තු ප්‍රතිකාරය ඒවත් අංගිලර ගියාම අපි හිතනෝම එකිනෙකා ඉදිරිපිට කාටද කවුරු මෙතන දරුවෙන් දාගන්නේ කියලා. ඕනම සංගයයක කොහේකින් තහන එක්කෙනෙක් ඉන්න ඉස්සරෙන් දානවා. අන්න දේවතියේදී ඒ බුදුල අනේරම මේ වෙලාවට තමයි එන්නේ. ඒ මොලාර දෙන්න ඉක්මවලා අර විද්‍යාන කරන විනාඩ උදාහරණ කරන තියෙන මාර්ග තිබුණා අන්න වැඩ ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ දඟල අපිට මොන සිද්ධි ඉගෙන ගන්න නම් ශිෂ්‍ය පාණි කරගන්න. දෙහින් දෙයක් කියලා ගන්නවා. මම මේක අවුරුදු 2500 කාලයක් ආවා. ඒ කොහොමද මේ නේද? ඒක නිසා මම බුද්ධ ධර්මයේ ලැබුණා. වැඩිමහල්ලාවෙන් දැකගොත් වැඩිමහල්ලාන ඉඳදී තමයි අවුලක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ දෙන්න ගන්නකොට ධනියාකරන දේනකොට ඒ කුක්කිල දරගන්න ඕන තමන් දරගන්න තමන්ගේ ඉස්සම් මේකයි කියන්නේ. එහෙමනොත් ඔන්න ප්‍රදාල් කරනවා. ඒකදී මේ අපි මෑතකාලේ මට කික්කින් යනවා කියලා හම්බුණා. ඒක කියන හැම වෙලාවෙම මුල් යවෙන්නේ. තමන් මුල් යවෙන්නේ. ඉතකට ගන්න ඒකීය දෙවිගේ මුලින්ම කියන මොකද නම් වෙලා ඒක අපි සාසනය සඳහන් කරන්නේ අග්‍රාණී අග්‍ර පොතේ අග්‍රපින්දේ මොකද සාමාන්‍යයෙන් ගලි මහ ස්වාමීන් වහන්සේගේ නම් කිය අග්‍රාණී අග්‍රෝදකේ අග්‍රපින්දේ බුදුහාමර සංකේතාත්මක බුදුරෝ අරායන මාර්ගලියට බල ආයුම සම්පූර්ණවම ලබන උත්සාහයෙන් කරනවා දැන් කරගන්න. ඒක උත්සාහයෙන් ලබන ධර්මාර්ථය කියනවා. ඊගාට ආර්ධ්‍රපීඩය ඊගාටේ දානේ බුද්ධ පූජාවට ඊගාට ඉන්නේ ආර්ධ්‍ර උදේ සංකලයක් ඉතින් සම්බාධයක් තියෙනවා ඒකම අනිවාර්යයෙන් තව තමන්ගේ කරද්ද බහරේ මතු ප්‍රණ දෙන්නේ ඒ මොනක් හදාගෙන කවුරුහරි ගිහිල්ලා අක්‍රාදනේ අක්‍රෝධකේ අක්‍රපින්දේ රපසිප්ප අකීකට කියනවා ප්‍රගල්ප. මේ ප්‍රගල්ප බාහිර නිසා මුස්ලිම් පන්දාගෙන කිසිම කෙනෙකුට අවතුම් ප්‍රතුම් පිළිබඳව පිළිවෙලක් නැතුව. ඒ නිසා ජනයා අතරදී මුල්තර වේක නරකයි. ඒ වගේම බොහෝදන ශාලාවට ගියාට පස්සේ ඒ ඉරුණාකට තරුණාට යාදලේ දෙන්නේ. මුදියත්ව වාදලේ ඉන්න කට්ටිය හොරලා. ඔතන ඉඳලා එයා කරනවා මෙහා කරනවා කියලා. ඒ තමන්ගේ ආගම් කියලා තමයි ඒවා විශ්ත කරනවට වඩා එතනදී ඒ බොහෝදන ශාලාවේදී අවුල්පාත කරන්න පටන් අරගත්තොත් අනිත් ඇත්ත බොහෝ විට දර්ජී කුච්චකන يعني තමන්ගේ වැඩක් බලාගෙන කුස් කරන දුන්නා මේ මිනිස්යාගේ මේ තේන අර සිංහම කරාගත්ත පොළොල් ආවාගේ දඩවන් කියම කවුරු නිවැරදි කරන්න යන්නේ නැහැ. ඔන්නේ ශරීරවලේ උත්තරන්න බෑ. ඉතින් ඒ නිසා මේ මිනිස්යා උදන මහමයි ලෝක මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා අර ඉන්දියේ ඉන්දියාවේ ආවේ කියන බලාගන්න ගැටි වැඩි වෙනවා. ඉතින් ඒ නිසා තමන් දැනගන්න ඕනේ තමන් යනකොට තමන් සුදුසු වෙලාවට යන්නේක ධනවාන අරිම ලේසි. බාහකදාට මේ ප්‍රගණ්ඩාත්තන්ගේ වැඩේ තමයි තමාරලා ඉන්නේ. අරිමරලා අර ඔක්කොම ගහකට ගහකට ගහනවා ඒ තමන් ඈතම තියෙන කොනකට ගිහින් බාගෙන ඒකෝලන මුළු පිරිසම ඔක්කොම කලක්. භෝජන කාලාවක ඒ පරිසංකායෝසෝ ඉන්දපාන පරිචීවාම කියලා යම් කිසි කිතාවක් භෝජනයේ හිතේ දාගෙන මනසික කාලිකත්වව ධානවාදර වෙලා අපි වගේ කෙනෙක් ආපුවාම අර භෝජන ශාලාවෙම තිබුණේ ඒ සාංග ගතිය සම්පූර්ණම අවුගේ උලෙන් පලනවා. ඒ පුද්ගලයා කෙලකෙනවා. අර ආනන්දකලත්ව කියලා දෙනවා සාන්ත සීකලත්ව හිත මේ නරක කරගන්න. මොනවද මේ කෙනෙක් හදන්නේ? ඒ නිසා භෝධනශාලාව කියලා කියන්නේ තේරවාද බෞද්ධ මධ්‍යස්ථානයක ඉතාමත්ම ජීවිත පද්ධති රාශියක් අධිකරන. ඒ නිසා ඒක කටයුතු කරනකොට මේ ප්‍රධාන පදතිය උදේට තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම සංකාරයේ යනකොට සංකාරය කියලා කියන්නේ ඉස්සරකාර කිසි දෙයක් හොයාගන්න අමාරු දෙයක්. මේ සියදී මේ දේ වැඩි වෙච්ච අත්සන්ට හොඳට ධාර්ය දැමීම පිණිස හොඳට වට කරලා ලබන දෙයක්. ඉස්සෝලක් පිටින් නැතිල දොරක් විතරක් කියපු සුළු හොඳ පැයන උනසෝ කාලයක්. සංඝතර භාජනයක් කියන දුම් ගන්න නැතුව මේ දුම් පිටතර විතරක් කුමාරයන්ට එන එක හදලා තියෙනවා. ඒකට යනවා කුමාරකට දෙකලා හැබැයි ඥාමාරේ විශේෂයෙන්ම සීතාධිකරණ නිසා සේනාධිකරණ නිසා ඇති වෙන දේද රෝග සඳහා බොහෝම උණයි මේ ධාරිය. ඉතින් ඒක දුක්ක් කළාට අඳුමක් අදගෙන නෙවෙයි ඉන්නේ යාර්තන් විතරයි දෙකලක් වගේ ධාරිය. ආනි ඒකේ ජනතාවරේ යනකොට හැම කෙනාම වීගයි. ඉතින් ඒකයි තාමත්ම පිළිවෙල කටයුතු කරන්නේ. ඒ වගේම තමයි බුදුතර ස්වාමීන් වහන්සේ මේක අවශ්‍යයි. නමුත් කරගන්න බැහැ. ඉතින් ඒක යත්තන්ද බාල කෙනෙක්ගේ භාරයට ආයෝගයක් අවශ්‍යයි. ආන්නේ ජනතාවරට ගියාම අනවශ්‍ය විදිහට කවුරුත් කියන්නට තමන් ගිනි මොලවන්න පටන් ගත්තොත් වෙන වැඩ කරන්න පටන් අරගත්තොත් ආයෙ කවුරු ඒක ඒවයිදි වෘද්ධ පරිපාටිය ආගත පරිපාටිය කටයුතු කරනවා වෘද්ධ පරිපාටිය නමුත් ඔය නාහන චිත්තේ කියලා කියන අපේ ජීවිතය සම්භාව කරන තැන එහෙම නැත්නම් සංඥාසඳා වෙන් කරපු ඊටා කොරාණකක් තියෙනවනේ එතනදි සඳහන් කරලා තියෙනවා මේ විදිහට බුද්ධ ප්‍රයයන්කම් බලන්නේ එකයි ඒක ආගත පරිපාටි. සම්මිච්ච කෙනා ඉස්සරහාව කෙනා ඒකට ඉස්ත කරගන්න. මේක කරනකොට උනත් ඉරුණාංශය මාතෘණාංශය කෙනෙක් කර්මාව කරනකොට දිනේට ආව කෙනා. අර දිරුණාංශයක් කරදර වෙන විදිහට ඉන්න බාලයන් ගන්නත් කරගන්න කැමති විදිහට එතන ප්‍රබලතාවට හේනවා නම් එතකොට අර ඒ පුද්ගලයා ක්‍රියාම් සංකාරණය කරන මෙයා කෙරෙහි ක්‍රියා කරන බැරි කටයුත්තක් ඉතනාන කොටේ වුණත් ඒකට කර ස්වාමීන් වහන්සේලාට අතර වෙන විදියට තමන්ගේ බාලත්තන්ට ඉහිර වෙන විදියට හැකිලෙනවා නම් නානකිත්තේ කිච්චේ කියලා කියන්නේ නාන කොටේදී ඒකෙත් මේ ප්‍රකල්ප ගැතිය පිළිබඳව සැලකිලිමත් වෙන්න පුළුවන් තරම්. ඒ නිසා සාමාන්‍ය කාන්තාලාව සංසාරේමත් වෙන්නේ ඉස්සර විදියට තිබුණ විදියට පාත්‍ර පුච්චන්න පාවිච්චි කරන්න ඕක වෙන්නේ ඉතිතියි. අනිත් ගාන නානකොට. ඔන්න කාරණා තුනේදී බාපලාවට මේ වාගේ භාවනා මධ්‍යස්ථානවල වගේ කතාවක තේමෙන්න බෑ. එකිනෙකාගේ සමාජ සම්බන්ධකම් පවත්තන දැන් නමුත් මේ ප්‍රබන්ධ ගතිය පිළිබඳව මේ කතාවේදී පේනවා ඒවාදී පුළුවන් තරම් ස්වාධීනව කටයුතු කරන්න. සමුහයක් වශයෙන් යන්නත් එපා, සමුහයක් වශයෙන් කටයුතු කරන්නත් එපා, සමුහයක් වශයෙන් පිට වෙන්නත් එපා. ඒකවල කරපදාගෙන ලාභ කරලා කතා කරන්න ගත්තොත් ඊටාන් කාරාය අවසුන් දාසුන් පාත ගන්න බැහැ. යන්තාගරේ අවශේෂයන් පාස් කරන්න බැරි වෙනවා. නාම කොටි අවශේෂයන් පාස් කරන්න බැරි වෙනවා. සාමාන්‍යයෙන් කතාව බලක වීමට ඇති වෙන ස්ථාන. ඒ වගේ මේ අපගත ගුණය හොඳට සිහිපත් කරගන්නවා. සිහිපත් කරගන්නවා නම් තමයි යනකොට ගෙනිච්චාර විවේක හිත එනකොටත් ගේන්න පුළුවන්. එහෙම නැත්නම් Tamange හිත අමුල නවතරක් නෙමෙයි අරත් එක්කෙනෙක්වත් ඒ කතාවට හොවිච්චී දෙකා අමුල් කරලා තමයි නතරේ. ඒකකොට මේ කියන විදිහට කාය පදබ්බනීය தত্ত্ব නොසලකීමක් තුළ වචී පදබ්බනීය தত্ত্ব ඉදීම කරයි. ඒකකොට මනෝ පදබ්බනීය தত্ত্ব ගැන කතා කරන්නේ. කාය පදබ්බ කැරේ නැහැ. දුර්වල වෙන්නේ ඒකට ආනිතර දැන් තමයි ඔය දාන්තාලාව සංකාගරය නාන කොට. සමහර වෙලාවට මුතුගේ. ඒ යනකොට වැඩි හිතානම් මොකද කියන්නේ? නමුත් සර්වඥාන්සේ දැන් යෝධ සමාජය සම්බන්ධවගෙන ඉන්නේ ඉන්න හිසු වල ඉඳලා මොකදකින් ප්‍රදාන වෙන්න නරකයි. ඊවාන බුදුදානකට දෙන විදිහ පරිස්සමක විරතයි ලකිනි තේරා. එතන මේ නාම කොටේදී යෝගාවතරය වික්ෂුණාත විශේෂයෙන්ම යෝගාවතරය විශේෂයෙන් කරකාරේ යනකොට පිළිබඳවයි. ඒ තරුණාචේ අපි දන්නවා නම් ඉලක්ක වෙන මේ වෙලාවට මේ අපි කරන පින්වාද වල ස්වභාවයෙන් අවජාන වෙනාවද කලින් ගියොත් මට හොඳ ටික ආය ගන්න පුළුවන් කියලා ඒ කරුණාගේ වඩිද්දී ඉස්සර කරනවා. අකපය අපමි කරුණාගේ ඉස්සර කරලා යනවා ඒ වගේ කරනවා ඒ වගේ කරනවා සදාල්පකට. ඒක සඳහන් කරනවා කරුණාගේ වඩිනවා ජීවනාන්ත බොහෝ දුරක් නොවි බොහෝ ළඟක් නොවි. ඊට පස්සේ සෑහෙන දුරක් යන්න යනවා. නම් ආකාරයකට තරුණාගේ වත්තා කරන්න වගේ දුරතාවයක් පත්වන වහාම ළඟට යන පුළුවන් තරම් දුරක් ඉන්නත් ඕන. තරුණාගේ ඉස්සර ගන්න තරම් තරහකාරී විදිහට ළඟින් අදියන්නත් ආරයි. ආන්නේ විදිහට යනවන ඒ විකාරය ආගති ගති යනකොට එනකොට පවත්තන හිත මේ අවුල් කරගන්න නැතු වෙනවා. දැන් අපි ඉන්න පාඩේදී අපි සඳහන් කළා කියලා මේ විදිහට යම් ආකාරයකට ඉන්නාද ගමා වෙනවා නම් ඊගාටින සංගතවල ආගතික පරිපාටි යකේ එන ගන්න බනවල වැඩ පිළිවෙල බාධායි ශෝක ජීකරාක් මේ ගැටෙච්ච චිත්තයක් වුණා ඒක ප්‍රදාල්පද අප්‍රගල්පද කියලා කියන තමයි නමුත් මේ වගේ වැඩ පිළිවෙලක් කරනකොට ඉන්න පුළුවන් දේවල් සමතක් කරන්නේ ඒ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගුරු ස්වාමීන් වහන්සේ මේ කියලා දීලා මොකද්ද මේ අප්‍රගල්ප වෙන්නේ ඉන්න ඒ ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම ඒ සාමේ ඒ පිටිපස්ස තමයි ඊළඟට තමයි සාමරේ නිසා. නමුත් අපි ඉස්සන් වලදී කියලා කියනවා සමන්ගේ ඉහිවවට පස්සේ සංයාවෙන් තීව ගන්න බැරි. ආම් කෙන පිටපස්සේ නේ. ඊළඟ කල්පනා කරන්න එපා තමයි වැඩි ඉතින් මේ ස්වාමීන් වහන්සේ ධම්මයට බණ කිව්වේ. ඒකම අන්තිමටම කියන්නේ මේ ස්වාමීන් වහන්සේ ඉතිරි අන්තිමට. නමුත් ඊට වැඩිය වැඩිම ආකාර අහු වෙලා ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ ඒ මට ඒ සාමණේර ස්වාමීන් වහන්සේත් ඉතිගත්තාම සාමණේරම දැක්ක දහන්න පිටිපස්සෙන් අරිමාචාර්යලා කියන අර දාන වෙලදී අර මේ ස්වාමීන් වහන්සේ පඬලාවිලා කෙලවරට ගියා. ඒකට ගියාම තව නමක් කරියා. අරේ මට ඒකවල දාන දාන කට්ටිය අතර සම්පූර්ණ මේක අවුලෙන් කරගත්ත ඉනේන ස්වාමීන් වහන්සේ මේ බින්දපාත බාර ගන්නවා. ඉනේන බින්දපාතින් දැකි මේ ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් පිටපතට යනවා. ඊට පස්සේ ඒ කරන්නේ කතා කරන්නේ මේ ස්වාමීන් වහන්සේ ආයුර්වේදම මතක් කරා. ඇත්තටම මේ අපගම්බ ගුණය ගන්නකොට නම් ඒක තමයි කළ යුත්තේ. තව නිසාරණේ නිකක් කියලා. අපි ආගත ප්‍රතිපාටිය යනවා. ඉන්න බාගක. ඉතිපස්සේ නේද දන්නවා. වැඩි මා ගුණක් දන්නවා. තමයි තමාවන්ට තමයි පිටිපස්සෙන් ඉන්න ප්‍රශ්නයක් නැහැ කියලා ඒක එහෙම කරන්න එපා. ඉතින් අර ස්වාමීන් වහන්සේ සාමය ගත්තා කර්ම දැක්වා. අර අපේ ස්වාමීන් වහන්සේ කියලා තියෙන පොතෙන් නිය තමයි කරන්නේ පිටිපස්සටම යන්නේ. අකමැත්ත මේ මේ කියන්නේ අපි සම්මත කරගෙන ඉන්න පාර ගමනේදී ආරයට ප්‍රතිපාදනය කරමු කියලා. ඒක මේ ඒක ගන්න දෙන්න බැරි. ඒක ගන්න දෙන්න බැරි වුණා මම ස්වාමීන් වහන්සේ ඇහුවා මේ මොකද මේ ඉන්නේ කියලා ඒකට මෙන්න බල වැඩි නෑ. ඒකට මම කමෙන් ආසාවක් මම මතක කරගන්න හැදී. නමුත් ඒ ජීවන කල වෙන බොහොම අමාරුයි. සත්‍ය හොඳ නෑ. ඒක කියනකොටම රාමයේ සාන්තර මොකක්දෝම කියන්නේ. කියන්නේ කියලා කිව්වොත් හොඳයි මම බලා ගන්න. මේ මගේ දුරයක් මේකදී මම අදිට මේ මේ අපගත විදිහට මම උත්සාහ කරේ ඒ කියන්නේ මට මේ නිදාන හදලා කියලා මහා විදාල කෝතාවක් ඉන්න පටන්. ඊට පස්සේ ඒක නිරුණාශයක් වාග්නේ නැත්නේ නෙමෙයි. උවන්සු දැක්ක කරන්නේ. ඊට පස්සේ මම ඒක මනින්ව තරහ වෙලා ඉන්නේ. ඒ තරමටම ඒ මේ අපලබ ගතිය ආගත ප්‍රතිපාදයක් අතර ඒ ස්ථාන කියන එකයි මේ ස්ථාන කියන එකයි තේරුම් කරගෙන යන මේ දිග්ගිය පරිභාෂාවට වෙනම තේරුම් කාර්යය තේරුම් ගන්න. ඒ නිසා මේ ආගත ප්‍රතිපාටිය කියලා කියන්නේ පැමිණි පිළිවෙල. අපද ප්‍රගල්බ අපදම්ම කියන එකකින් පෙන්නනවද කලින්ම සඳහන් කර තිබුණු පාඩ. ඉතින් මේක තැන් වල වෙනස්. අදුරව පෙන්නනවා ඥානකොටේදී ආගත ප්‍රතිපාටිය. වැසිකිය යනකොට ආගත ප්‍රතිපාටිය. අනිත් සෑම තැනදීම මේ බුද්ධ කරපස්පාදී සංගමහල්පී ජීව හොඳට තේරුම් අරගන්නත් කවදා නමුත් තමන් දැනගන්න ඕනවා මේ ඉතිරකාර වැඩ පිළිවෙලට තමන් ඊට හැඩ ගැහෙනකන් අර ප්‍රධාන විදියට තමන් හැසිරෙන්න ගත්තොත් භාවනාවට බාධා වුණත් වචන කතා කරන්න ගිය ඕක ඉස්සරේ බුද්ධල තාපන බුද්ධල කියලා ඉදිරිපත් වෙලා අපි මේ ආපු ඉල කපන වැඩ පිළිවෙල අවුල් පාකරන්නේ ඒ නිසා ඒ හැම දෙයක්ම කරන්න තමන් ආධුනික බව, තමන් මේ සිද්ධි දැනගත යුතු බව, හොඳට සිහිබුද්ධියට වෙනස් වෙන්න ඇතිව කටයුතු කරන්න පුළුවන් නම් ඒ වැඩි කියනවත් කුසලයක් ඇති වෙනවා. ඒ බුද්ධියට කියන්නේ. එනතුව කියනකොට හේතුඵල දක්වන්න පටන් ගත්තොත් ඔබක් වැඩිතු එළවෙනවා කියලා දෙන්නේ. ඒකට වෙන්නේ මොකද? තමන් කොතෙන්ද ගියත් දැනට හොඳ ලැබෙන්නේ. අනුන්ගේ ඇහැට කැවෙන කුත්‍යලි පාඩපත් වෙනවා. ඒ නිසා ගිය කාරණා ඉෂ්ට කරගෙන ඉන්නේ. හැම වෙලාවෙදීම දැන් කටුවත්ත ඊ පාරකටගෙන ගියා වගේ මහා අවුලක්. මහා දුරි කණ්ඩක් අදර බලට යනවා. ඒ නිසා මේ ප්‍රකාරව දකි භාවනාව ජීවත් එක්කම තේරුම් ගත්තොත් Taman තේරෙන පටන් අර ගන්නවා. මේ භාවනාවේ පෙළගස්මක් යනකොට සීලේ ඉන්දියාව ඉන්දියානන් වගේ සුදුමාකාර වෙනකට ඉන්නේ. විද්‍යා දදාති දිනයක් කියලා මේක මේ සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරනවා Taman තුල විද්‍යාව පහළ වෙනවනම් නැත්නම් මේ විපස්සනා ඥාන පහළ වෙනවනම් ඒ පුතේ ඉබේම විනෝදයක් වෙයි. විද්‍යාව පහළ නොවි විද්‍යාව පහළ වෙච්ච බාට පටලගත්තොත් ඒ පුද්ගලයා මෝල් ගහගිල පුද්ගලෙක් වාට වගේ මහා ඡන්ද මහා උඩඟු මහා ආඩම්බර පුද්ගලෙක් වාට පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මේ නිහතමානී අපදබ්බ කුලයේ ජීවත් කරනවාද, කුලයේ ජීවත් කරනවාද නැත්නම් ප්‍රබලද උඩ කුඩට ජීවත් කරනවා කියන එක භාවනා කරන්න ඕනේ නේ කාටද ඒක. අපි තේරුම් ගන්න ඕනේ අපි සමාජයේ හැසිරෙනකොට ප්‍රසිද්ධ වේදිකාවක සංගතාන නළුවෝ ප්‍රේක්ෂකයන් බාරයි අපේ හැසිරීම පිළිබඳව විනිශ්චය. නමුත් මේ බාර වුණාට ඒ ඇති වෙන ආකාර ප්‍රතිකල්ප සහ මතිමතාන්තර නිසා වාගුණාට පස්සේ ඒ පුද්ගලයා ලක්ෂණයන් හිතට নানা ආකාර විදිය මේ නොබලපෙන ගති විකාර පහළ වෙන්න පටන් ගන්නවා. මේ විකාරක අඩු කරන්න නම් මන කියලා අනික කටි යන සම්පාවිදානට ඇයි වෙනකොටම අනුපාදනකෝ කියන්නේ. ඒක නේද විනය හැදෙන්න නම් අතුලින් විද්‍යාවක් ඇති වෙන්නත් ඕන. නමුත් මේ බණ කියනකොට ඒ දේ කිය යුත්තේ මම කියනකොට මේ විපස්සනා පාල කරන්න කියනවා නෙවෙයි මේ වෙලාවේදී මේ ප්‍රදල්ප කියන ගුණයක නෑ තමයි නමුත් ඒක කිය යුත්තේ එවැනි පුද්ගලයන්ට තමයි. අනිකටම මේ කය ගණන් මේ කුංචි මාතෘකාවක් ගන්න මෙච්චර සාකච්ඡා කරන දෙයක් නෑ මොකද එයත් ඒ තියා දීගයක් යනවා කියලා නෑ. සමහරවිට තුන් මරණ හොරකම් කරලා නැත්නම් මේ වැනි කතා හරිම නිහි මේ අමෙලි ඒ වගේම කිසිම ආරයක් වැඩ එන්නේ නැහැ. නමුත් භාවනා කරන කෙනාට තමයි තේරෙනවා යම් ආකාරයේ අන්‍යෝන්‍ය අවබෝධය අවබෝධයේ පටලවිලා දුරට සීපත් කරගන්න ඕනේ තමන් වැඩේ කරනකොට හැදීලා තියෙනවා. අකච්චකාරීලා. තම ප්‍රගල්බලයක්. උදන වෙන්නේ. දරුවෙන් දාන උදම් වෙන්න දාන. ඉතින් අනිත් පැත්ත දුරුම කරේනවා. ජීවිතේ ගුණතුන් දුරුම කරේනවා. මේ බුද්ධහර කොහොමද කියලා දෙන්නේ කියලා මොකද ඒ කියලා දෙන්නේ කියනවා මොකක් වෙලාට යාගේ මුත්‍යාන්තිකම් වලට විදේනවා. අවුත්තරිකත්තට විදේනවා. ඒ නිසා බොහෝ කල් ගන්න. ඒ ගන්න තාකල් අර බුද්ධයක භාවනා කවදාවත් නැගී. ඒකයි පරිවර්තනාවේ නිතරම රාහුල ස්වාමීන් වහන්සේට මතක් කළේ ඉතිරෝම උපදෙස් බලාපොරොත්තු වෙයි. තව දහසක් කරකයි අනුබුදෙන් දෙන්නේ. අවර මේ ආරාධනාවකින් තොර නිතරම කොච්චර ගුණවන්ත වුණා සීලා තුනක් පරිමාර්ම අනුගේ උපදෙස් බලාපොරොත්තු වෙන ගතිය තියෙනවනේ මේ අපදාප ගුණය ඇති කරගන්න ආධාරව කාරණක සුවච ගතියට මුදු කනතිමානී ගුණයට ලිංගාම ඉන්ද්‍රිය සංවරයට දීපක ගුණයට වාකිතු නිසා දාන ස්ථානවලදී තමන් යනකොට දාන ශාලාවේදී හැම වෙලාවෙදීම අපිට ලකුණු වැඩ. අපි වෙන ඇති පරිදු කරන ඇති ආපව වෙන ඇති අනුන් බලනවා. නමුත් ඒ ඒක අපිට කියලා දෙන්න තරම් අනිකත්ව උනන්දු නොවෙන්නේ අපිට කවරවත් හොඳටම පාරලා තියෙනවා නේ මයත් බැලද්දක් තියෙනවා කර්මා කරමඩ කියලා දෙන ඉතල පැවරුම තියෙනවනේ අර පුදුලිය අමෝරාය හරි කියයි. සමහරලාට වැරද්දක් කියනකොට ඇනකලා පයින්නවනේ ඒකත් අපිට නැති මේක තමයි මේ භ්‍රමචර්ය ජීවිතයේ ඉතාමත් ධර්ම දන්නේ. භයානකම දන්නේ තමයි භ්‍රමචර්ය. භ්‍රමචර්ය කියන්නේ මොකද්ද? සර්වඥාන්සේ හේතුදට උපදෙස් දීම නතර කරනවා. ඊට පස්සේ ඒකයි ගුණ ගුණ චර්ිතේ සම්පූර්ණයෙන්ම සියලුම නසාගත්තා වගේ නැත්තම් මරණදන්දේ තියෙන කරා. ප්‍රපංචයෙන් අපු පාරකට නරකයි. අනිවාර්ය අවශ්‍යනීය කරගන්නවත් නරකයි. අපි නිතරම ආරාධනා කරන්න ඕනේ මගේ නරකක් දැක්කොත් දැක්කානම් හෝ දුක්වානම් හෝ හැකකලානම් හෝ අනිමර කියලා දෙන්න. එහෙම නැත්තම් මොකටද අපි මේ සත්‍වඥානි කාන්තාව වගේ මිත්‍ර ආර්කිතේ ආශ්‍රය කරන්නේ? ඒ ආශ්‍රය කරනකොට අපේ මේ නැමෙන සුළු ගතිය, අනතිමානී ගතිය නැත්තම් ඒ කියන්නේ අපිට හැමදැනදීම මුතුන වෙන්න ඕනේ. දරු වෙන්න ඕනේ. මේ කටයුතු කරනකොට අනිත් පැත්තට එක්කදීම සුවඳ ගැටි දුතු විදිහට සාවාසය. ඒ නිසා මේ අපතබ්බ ගුණය නොසලකා හැරිය යුත්තක් නෙවෙයි. ධර්මයේ විචි යම් කෙනෙක් ආර්ය tattරපත් කරනවා කියලා කියනවා නම් උත්තර tattරපත් කරනවා කියනවා නම් ඒකෝය මනසෙන් කියන භාවනාවෙන් සමනකින් අතර වෙන්නේ. ඒක කරනකොට අය කාය පදාර්ථයි අචීතරබ්බ ඔක්කොම කලාවේ. නමුත් එතනදී යෝගාවචරය දැනගෙන කියනවා නම් මේක හැදිච්ච මනුස්සයගේ හැටි. ලෝකයා බලන්නේ බලෝනේ නෙවෙයි. ලෝකයා බලන්නේ හිතපවුදාර නෙවෙයි. හැටිලකාර. ඒ නිසා ආකල්ප සම්පත්තිය ඇති වෙනාම ප්‍රකල්පනීය රැකිය. හොඳ තේරුම් ගන්න. ඒ නිසා හැටිලිපේන ස්ථානවලදී වෙන්න පුළුවන් ලකුණු තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ වැඩ කරන තැන් අහු වෙන තැන්. ආ මේ පිළිබඳව නිතරම ඒ පුද්ගලයා කාලකෙලිමත් වෙනවා නම් Taman පරිසරයේ නිකන් ඕජාවක් ලැබෙනවා වගේ. අන්න නැත්නම් වචන වලින්, ඉඟි බිඟි වලින්, අචිරන්තාලේ ඕම ඉක්මනට ඒ තන පුරුකතියක් තියෙනවා. ඒක සුපටිච්චිත භාවයක්. ඒ පද්ධතියට අල්ලලා යනකතිය. නිසා සීලය තමයි සුපටිච්චිත ගුණය ඇති කරන්නේ සීලේ කාංගයක් තමයි මේ අපි සාකච්ඡා කරපු පටලවලා තියෙන්නේ. ඊගාර සඳහන් කරනවා මේ කාය ප්‍රකල්ප වලට ඊළඟ බෑ. ඒ විදිහේ ස්ථාන වශයෙන් වෙනකොට වචී ප්‍රකල්ප විදිහට වචන වශයෙන් කතා කරනකොට ඒ නොකල යුතු වචන නොකල යුතු ක්‍රියා විශේෂයෙන්ම සඳහන් කරනවා ආරාධනාවකින් කරන බණ කියන්නේ කවුරු හරි ආරාධනා කරන්න ඕනේ නැත්නම් බණ කියන්නේ ඒ වගේම ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවෙදී තමයි ආරාධනාවකින් තොරව ඒ ප්‍රශ්න විසඳන්න යනවා ඒක අපේ ජීවිතාවේ සඳහන් කර තියෙන ලොකු සංකල්පේ වැඩි කියන්නේ පරිවීමක් කරව ඒ Taman ඒ ප්‍රශ්න විසඳුම් වැඩවලට යන්න එපා. යොත් වෙන්නේ මොකක්ද? ප්‍රශ්නේ Taman උඩට එනවා දීපෝත්‍රයට කරකැයි. බැරි නම් ඒ අත්ව Taman ආරාධනා කරයි. එහෙනම් පොදු ආරාධනාවක් කරයි අපි ධර්ම සාකච්ඡාවක් කරන්න කැමති කෙනෙක් තමයි අදාළව කතා කරන්නේ. එහෙමනම් අපිට අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් දාවට කතා කරන්න කියාම වෙන්නේ අර ආරාධනීය මහරහතන් වහන්සේ දේශනා කළා වගේ ඉත කතා කරන්න පුළුවන් වුණත් ගොළුෙක් වගේ ඉඳලා මේ මේ භ්‍රමචර්ය රැකගන්න කියලා අපිට දේශනා කරලා තියෙනවා. අපිට යමක් ඇහුණා අන්නේක මේ බීනෙක් වගේ ඉඳලා අපේ ගුණ චර්ය පෙර ගන්න. අපිට යමක් වෙනුණා අන්නේක් වගේ ඉඳලා නොකෙනුනාසි ඇස්සත් තේනම අන්නේකුසි. උන්ට යමක් කරන්න අයියා කියදෙම කොන්දමයි නැති මිනිස්සෙක් තියෙනවා. ලබෝන්‍ය මාර්ගාරිකවා. විනා මොන ක්‍රමයකින් බැලනම් මලකුණක් සිය වගේ ඉඳලා ඉන්න බේර ගන්නවා. එනිසා වචනයේදී අර කාය ප්‍රකල්ප වගේම මේ අනවශ්‍ය ස්ථානවල අනුන්ට උපදෙස් දෙන්න පරිකරණ ආවා. දැන් ප්‍රශ්නයක් මතුවෙච්ච පාන තමන් කරලා ඒක විසඳන්න ආවා. ඒ දෙකේදීම ප්‍රකබ්බණීය කියතියි. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න අයිතිවාසිකම් කියත්ත බලන්න. සරලව ඔයගෙන් කරගන්න කියලා අදහන. එතකොට වෙන්නේ මේ කුලකාර ප්‍රශ්නේ දීගුතේට ලොකු වගකීමක් ඇති කරගන්න. ඒ වගේම තමයි මනෝපදම්බ කියලා කියන්නේ රුසුදුසු තැන් වල කාම විචක්ක පාරයි. ව්‍යාපාර විචක්ක නිහිංසා විචක්ක. ඉතින් මේ පහම කරන අපිට තේන්නේ මේවා නිකම්ම නිකම් අසාර්ථකව පහළ වෙන අපේ ගුණ චර්චය නාස්තික. ඒ කියන්නේ හිත කියන එකෙම සාරයක් අපිට නමුත් උඹා ගැඹුරු ජීවත්. එහෙම නැත්නම් උඹා මේ ප්‍රතිපදාවේ ක්‍රමක්‍රමයේ යහපත තියෙනවා. මේ මතුවෙන සෑම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ විතක්ක බොහෝ විට අපේ වචනේ සහ ක්‍රියාවේ අනුකාරකම් නිසා හේතු සාධ්‍යමයි පාඩේ. ඉස්සරහට ගන්න නම් වෙන්නේ සම්පූර්ණයෙන් අහසිගෙනවා. එනිසා අපි කාය වචී වශයෙන් නැත්නම් වෙන විදිහට සීලමය වශයෙන් ඉක්මීමක් කරගන්න නැතුව ඒ වගේම නීවරණ වශයෙන් චිත්තමය වශයෙන් ඉක්මීමක් කරගන්න නැතුව මේ ප්‍රපංච ධර්ම එහෙම තමයි විතක්ක අතර වෙන්නේ. ඒ විතරක් නෙවෙයි යම් විදියකට ශ්‍රද්ධාව කෙනසාව. නැත්නම් ගුරුවරු කියපු නිසා හෝ යම් කෙනෙක් සීලෙන් පිළිපියාන සමත භාවනාවක් කරාන ඒ පුද්ගලයාට දැනගත්තත් නොදැනගත්තත් ඒකේ ඒ මනෝපකප්පවල කිසිමක් ඇති. ජීන්ත ඒ පුද්ගලයාට එතකොට පහසුවක් ඇති වෙනවා සමාධි සමාධි ප්‍රඥා පුරණ. ජීන්ත මේ ඇති වෙන හැම විචක්ෂයකටම හේතුවක් අනිමාර්ථේ සිවුම් විදියට අපේ සැපයිලා. ඒක තේරෙන්නේ නැහැ මොකද ඕම විට පළවෙනි මාර්ග ඥානයේ වැඩ කරනත් උනේ සක්කාය දිට්ඨිය තාම පහා තබල නැහැ. එසමයි තමන්මයි මේකට පොරදා තියෙන්නේ කියලා හිතෙන්නේ නැහැ. මෙතනදී තාමත්ම සූක්ෂම විදියට මනසරික ධර්ම රාශියක් වෙලා අර කැකිල රජුගේ තීන්දුව දෙනවා මට මේ කාම විතක්කේ තාලෝනේ ඊට මට මම රූපේ දැක්කම නිසා රූපේ කරා. එහෙනම් තමයි කාම විතක්කේ තාලෝනේ ඒ ශබ්දය කරා. ඒ ගඳේ, ඒ රසේ, ඒ පහසේ, ඒ ධර්මතාවය. ආදි වශයෙන් මේක බාහිරට හේතු පනවන්නේම ඒක තමයි මෙතන මනෝපකල්පී චිත්තය කියන්නේ. යම් දවසක කාය ප්‍රකල්ප, වචී ප්‍රකල්ප වලින් ඉන්නකතියෙච්ච කෙනාලා ඒ කාම විතක්ක ව්‍යාපාර විතක්ක විහිංසා විතක්ක ආවට කවදාකවත් ඒ විතක්කේ කඩාපනින්නේ. විතක්කයක් බව නැත්නම් ඉතිරිලා බව දැනගෙන හිතුම් ඵලයේ අරහමස්සලේ අරමුණේ ඉන්න පුළුවන් නම් විතරම අරමුණේ ඉන්න එහිතත් එනවනේ මේ හිතනවා ඉස්සරහ කියලා මෙහෙ කරනකොට තමයි තේරුම් පටන් ගන්න මේක කිපෙන්න ප්‍රගල්ප වෙන්න මේ චුලයෙන් තමයි අරවල් වශයෙන් වැඩිච්ච නිසා අරවල් ක්‍රියාව වැඩිච්ච නිසා පස්චාත්තාප කවදාවත් එන්නේ ඊට පස්සේ අර ධර්මත් සංසිඳිච්ච ඒ කාය ප්‍රගල්ප වචී ප්‍රගල්ප ඊට අවදාන සිදුවේ තවත් තවත් කෙනෙකුට එච්චර දුරටම බලද ගන්න නැතුව ඔයෙන් තමයි මට්ටම දෙන්නේ නැතුව සියුම් මට්ටමින් නතර කරගන්න මේ මනෝ කලාව හේතුව. ඒක නිසා අපි මේ කාය වචී මනෝ කියන ඉන්නක දේශනා කරනවා හැබැයි ඒ තමයි ඉන්නක් තමයි. නමුත් මේ මනෝ කලාව වල නැත්නම් අපි දකින් දකින් ආරම්භයේ පවතින්නේ හේතු මේ රූපනාම අධ්‍යක්ෂ සමනය මේ රූපනාම කවදාකවත් අහේතු කොටගෙන නැති සෑම රූපයකටම හේතුවක් තියෙනවා. සෑම නාමයකටම හේතුවක් තියෙනවා. සෑම හේතුවක් නැත ඵලයක් වෙන්න සෑම ඵලයක් නැත හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ආන්‍ය පද්ධති විතරක් ඉස්සරහට ගන්න ඇතුලේ නැත කරන්න පුළුවන්. නැත්නම් බොහෝ විට මේ හේතුව පරිබාහිර වෙයි. ඉනිබලයක් අපිට වෙන කාරියේ ඇතුළේ මේ හේරට හේතු කියලා හේතු කියලා මේ තියෙන කුමන්ත්‍ර දැනගන්න නම් අපි හිතනවා නම් මේ මඟලක් තමයි තමයි ඕනම තීරයක් පහළ වෙන්නේ ශක්තිය කියනවා නම් මේ මඟලක් තමයි තමයි ඕනම වෙලාවක නිවන පහළ වෙනවා. කෙනෙක් පහළ වෙන්න අවශ්‍ය ආදෙනමයි නිවන පහළ වෙන්න අවශ්‍ය කරන්නේ. ඒ හැමෙත කුසිත වස්තු අටමයි ඊට ආරම්භ වස්තු බව උපදන්නසි දේශනා. එකම වෙනස මේ පිටපත සංඥාවක්. ඒ කියන්නේ මනෝපදාන පහළ වීම තමයි ධානාදී ප්‍රධාන පාඩම. සංකීර්ණ සමත භාවනාව. සංක්‍රමණය සමාධිය ඇති කරගෙන හෝ කියන සුද්ධ සමාධිය. ඒ විපස්සනා සමාධියක් ඇති කරගෙන ඉන්දිය යනකොට තේරෙනවා වේහන ප්‍රදේශයක් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියන මේ තුනක් තුනාකාර විතක්ක නවම විතක්ක. ආයෙ වෙන්නේ පරිවියක් යනවා. ආන්නේ පරිවියට ඇතරෙන්න නම් මේ පරිවිය අපි තේරුම් අරගෙන මේ අතුමින් වර කියන කතිය. ඇති වෙන්න නම් ඒ යෝගාවචරය මේ ප්‍රකල්ප පිළිබඳව කාර්ය වචන දෙක හැදිරි වීමේ පරිත්‍යාගය බුදුලෙක වෙනවා. ඒ කියන්නේ භාවනාව සීලයට බලපාන හැටි. මේ විදිහට කියනවා පඤ්ඤාවතෝ සීල සීලවතෝ පඤ්ඤා. සිල්වන්තයාටමයි ප්‍රතිපදාන. ප්‍රඥාවන්තයාටමයි සීල පාරයි. මේ විශ්වයනවා කියන එක සීල විතරේ විතරම කාරණේ කියලා ප්‍රශ්නයක් වගේ තමයි. දැසීලන්ත වෙන්න වෙන්න වෙන්න කායයන්තිලන්ත වෙන්න වෙන්න ඒක කියන්නේ මනෝ පටන් වල ප්‍රයෝජන ජීවක් ඇති කරනවා. ඒ ඇති කරන මනෝ පටන් නැවත අර දිනුනේ පවතිනා වූ කටින්නේ පවතිනා වූ කාය පටන් රසී පටන් ජීවිත හේතු වෙන ඔන්න ඔතනට දානමක් දැක්කා. ඒවා තේම ජීවිතේ ක්‍රියාත්මක ගන්න බැන්න අපි කියන වේදරක් දුරස්ති. අපි ආදාහය වගේ තමයි මේ පංචාචා නැත්නම් මේ අරණිවාසී ජීවිතේ. ගෙදර දරාගන්න රජාකසෝ අන්තිම දුවේ සයිතය. ඒ නිසා මේ පද්ධතිය තේරෙන වෙලාවට අපිට පුළුවන් නම් තමයි අපට අනිවාර්යයෙන්ම කෙරෙන්න. එනවා තමයි ආරණ්‍යගත රූප මූලගත සීනාරගත ඉන්න පුළුවන්. ඒක අපි කියන හාමුදුරුවෝ කියලා. ලැබිච්ච කාණියේ මේ කතල් වගේ දෙයක් එක කල්පනා කරනවා නම් අපිට තේරුම් ගන්න අපි කොච්චර තව දියුණු වෙන්න දේවල් කියලා. මොනවද සර්වඥාන්ත ධර්මයෙන් ඇත්තේ අපේ මෙච්චර දේන කරාම ගතිය එක එක එක කපාන කපාන යනකොට අපි ඒකේ අතේ වැටුණම ධර්මෝදාව තේරුම් ගන්න පටන් ගන්නවා මේ වැරදිවල තේරුම් ගන්න පටන් ගන්නවා ඒක තමයි හිත වෙනවා කියලා යෝගාවතර වෙනවා කියලා සංවර වෙනවා කියලා මේ සංවරයට කාය සංවර වචී සංවර මනෝ සංවර කියලා සඳහන් කරනවා චීල සංවර සමාධි සංවර ප්‍රඥා සංවර කියලා සඳහන් කරනවා සාමාන්‍යයෙන් ප්‍රගල්භ ගුණය සංගම කියලා කියන්නේ මේ සංගරණීය මනසක් කියන්නේ. සංගරණය බයද ගැටයක් කියන්නේ. මොකද සංගරණය? අනිත් මේ ලෝකෙ ඔක්කොම ඉසිකේ සැකේ වෙන උත්සාහ කරද්දී අපි සංගරණය පටන් අරගත්තොත් අපි සම්පූර්ණ කුම්බාලේ රැඳෙන්නේ. අපි ඉස්සරහින් ඒගොල්ලෝ එක තරගතුලක් ඕනේ කියන එක තමයි ලෝකායත විශ්න්දි උගන්න. සමතනාතිකින් කියන්නේ කියන්නේ ඒ නිසා මේ ලෝකායත විශ්න්දි වෙනවා. උතුම් වල වෙලා ශුන්‍යාකාරකට වෙලා ආරම්භකට වෙලා පුළුවන් තරම් ශක්තිය කියන වෙලාවේ මේ හික්මීම ඇති කරගත්තොත් ඒ බුද්ධයන්ට උත්තම ආර්ථයට යනවා. උසස් තත්ත්වයටපත් වෙනවා. ආර්ය භාවයකටපත් වෙනවා. එහෙම නැත්නම් ඉන්දියා මේ තමන්ගේ සුදුසුකම් නැතුව මුල් වෙන දානවා. ගැටුම් වෙන දානවා. පොදුන වෙන දානවා. ගැටෙට ලෝකනිවාරයෙන් කියලා තියෙන අවස්ථාවක්. තමන්ගේ ගර්භෙන්ද ආරාධනාවක් කරන සුදුසුකමක් නැහැ. නමුත් ඒ අහය කියලා නූල නැතිව කායපණ්ඩිත වෙලාවට ඕන මුලයක්. ධර්මයක්. ඒක අන්තිම අවස්ථාවක්. ඊළඟට තමයි යම් කිසි වෙලාවක තමන්ට එතන ලැබිලා සුදුසුකම් ලැබිලා මුන්තන් ලැබුණා නම් කවදාම කරතරකයි අනුන්ට කියන්නේ. අනුන්ගේ අනුකම්පාවක් නැතිව කර්මාන්ත කරන්නේ. නිසා ඒ දුරුම බණ බලන සංසුන් ඉස්සෙල්ලා මතක කරන මාගේ සර්වඥ වාක්‍යයේ ආත්ම අවස්ථාවාදී කුදුවන්නේ ආගේ සාස්ත්‍රණගේ ආත්මාර්ථකාමී කුදුවන්නේ. නැග තමන්තුල ගුණ ඇති වෙනකන් ගුණ බලයන්කන් අරමුණා ඥානයේ පහළ වෙනකන් උතුමානාරේ කිමකි කරා. අපිට ඒ කුණාරමකද වසන ලැබෙන්නේ අන්තරිතු ගුණෙක් වාගේ සම්පූර්ණව පහත්ලා යනවා පුරාණ නිහතමානී වෙලා මේ ගුණ ටික ලබා ගන්න. ලබා ගන්න පස්සේ ඇත්තම සතර පහ කරා කියලා අපි මේ සංඝපත සඳහන් කොහොමද මෙච්චර මේ මුතුනවෙන් දාන ලෝකේ ධර්මයෙන් දාන ලෝකේ අන්න නිහතමානී වෙන්න බෑ. ඊළඟට නැහැ. මේ ලෝකයට ඕන කරන්නේම ඉස්සෙක් කියන්නේ. දාන සත්කාර සම්මාන විෂය. මොසබතනකට නලගන්නේ මේ පාණි ගුණය අපට අපුණා. ඉතින් ලොකියන්ට ඒක උගන්න තමයි මේ සාමති ප්‍රප්‍රාජාගේ ආරාධනාවට පස්සේ දේශනා කළේ ඊට පස්සේ ඉස්තිසල්ලා මනුස්ස ඉතිහාසය කල්පනා කරගෙන දැන් දෙකමාරක් විතර වෙන් කරලා ඉතුරු සෑම වෙලාවක ප්‍රගල්ප උත්තරයක් නම්බක කියලා අප්‍රගල්ප වේච සඳහා පරිදි ඉන්සන්හස නරුවයි මොකද ඕනම මනසක් අතගන්න. එතන මේ නිතමාදී ගුණය තමයි ගුණ වඩනදී ඊට පස්සේ ඒක කාටද කියලා දෙන එක ලොකු පරාක්‍රමයෙන් සිදු කරනවා. මොකද ඒකට සුදුසුකම් එනකන් ඉන්නේ. ඉලක්ක වෙයි මම අයිකු කින්නටි මේ පොදුලේ ගබාරවට ආවයි. අනකොල උත්තර කරන්න මම කැවිසනටත් ඉස්සල්ලාම ඒ සමගානික මට හම් වෙච්ච වෙලාවක්. හරිද? ඉතින් මම ඒක රක්මක් කරගෙන ඉන්නකොට ඉතින් අතින් මේ මනසාරේ දැන් කියලා කනකොල අයින් කරලා කොහොම හරි ලකන්න ඊට පස්සේ කර්මොත් මාතේ හැම කෙනාගේම බලනවා. කතා කරලා කොච්චර කරලා තව කරලා කියලා නැහැ. මේ මම මේ මම කොච්චර වුණා කෝ කාලයක් මේකේ වැඩ කරලා තියෙනවා. මම මේ ස්ථානවල කමිටු වෙනවා කොච්චර කරලා තමයි කියලා ඒ සත්‍යතාව වෙනකොට මම ටිකක් අංක කොහොම දෙලෝ පාරවත් මේ වැඩි කරගෙන යන්නේ දැන්. ඊට විතරම කරනවා. නමුත් අවසන් මම මේ උන්ති කාර්යයක් කියලා දීපු කතාවක් මතක කියලා මම මේ නිසා ජාම බේරගෙන. අර කොහොමද කියලා. ඉතින් කිව්වා නීතිය කියලා දුන්නයි කියලා ඒක රට කෙනෙකුට කුමාරිකාව හත්වේ කියලා. ස්ථානත්ම ස්වරූපය. මේ කුමාරිකාගේ හත් දිනාට ශිල්ප හතක් දක්වයි. ඉතින් පළවෙනි ආයතන ස්ථානත්ම ශිල්ප ආයතන දක්වයි කියන්නේ ඉන්ද්‍රත් වස්තන් ත්‍යාගණය පිළිබඳ බොහෝමත්ම අය කතා කරන දෙයක් නම් බොහොම දක්වයි. තව කෙනෙක් ඇඳුම් ගැනීම බොහෝම දක්වයි. තව කෙනෙක් කිවුම් පියුම් කටයුතු. තව කෙනෙක් ගෙවත්තක් පැවැත්තු කිරීමට ආත්මයේ කමුත්‍යක් ආවා පිළිගෙන සංග්‍රහ කිරීමට මේ විදිහට ඒ කය දෙනාගේ පුදුමාකාර දක්ෂකම් තිබුණා අන්තිම නංගි ඉච්ඡන දක්ෂ නැහැ ඉතින් මේ හත් දෙනාම බොහොම සුරුපි වශයෙන් දැක්ටි පිටර ආජීකින් ඇවිල්ලා තිනවා අනංග කුමාරයා කියලා කුමාරයෙක් මේ දෙන්නයි අතර එකනේ ගෙනියන ඊට පස්සේ රජු කියනවා මම වෙන සොයාමරයක් කියලා හත් දෙනා ඉදිරිපත් කරනවා අනංග කුමාරයාට අනුගින් තෝරගන්න ඊට පස්සේ ඒ අනංග කුමාර තෝරාගෙන තියෙන අන්තිම නම්. මොනේ කියන ඇයි කියලා. ඒ වගේ පළවෙනි එක තමයි ඒ අර ආරංචිකම් පිළිගන්න තත්ත්වයකම එන්න කොහොම ඉදිරියට පැනලා. ඒ ආරංචික ඉතාම දක්ෂ විදිහට පියාගෙන ගියරට ගැනීමදී කිසිම අවධානයක් නැතුව යාගේ දක්කටම පෙන්නනවා. ඊට ගියරට දක්කට පෙන්වන්න පුළුවන් එකම ඊගාට මුදුන වෙලා. මේ මාර්ගය ලක්ෂණාට තියෙන මම තමයි මේ බලන්න මේ බලන් කියලා ඒ අනංග කුමාරට පෙන්වනවා. ඊට පස්සේ මල්ලතු වෙනත් කාර්යපාලන පුරන් එක්කන අවස්ථා කරගන්න තුන ගන්න කියලා අර කුමාරයාට මෙන්නවලු මෙන්න මගේ මල්ලතු යාම. අර කෙනෙක්ම කොච්චර ඕගොල්ල නැතුව ඕගොල්ලෝ ලස්සනට අදගෙන මම අද පැන්දුන නිසා. ඒ තව එක්කෙනෙක් ඇවිල්ලා මම තමයි මේ කැමේ ඇතුළේ ඇවිල්ලා ආදන්නේ. මේ එක එකන එක එකන දීප්ත දක්වනකොට ඒගොල්ලෝ කිසිම කෙනෙකුට ඇඟිල්ල ගන්න දෙන්නේ නැතුව ඇත්තම දක්ෂව පින්නවලු. අන්තිමට අනර්ව කුමාරයා කොහොමද තර බාලමනම් ගෙනියවලු මේ මම දැක ගමන් මම මොනවක් නැහැ. එහෙනම් මොකද්ද මම වගේ ස්වයං වල තාක්ෂණය තමන්ගේ සුසුකම. මේ හය දෙකත් එක ඉන්න තමයි තාක්ෂණය. නංගුමාරේ ඒ මනස තෝරගන්න. ඒ උඩ පණින්න හදන කට්ටිය අන්නාඩුකාරී දැඟලුවාට ජීවිතයෙන් බලනකොට කෙනෙක් පොඩ්ඩක් පිටි වනේ කියන නිසා මේ දඟලන. ඒ දැනගත්තම දඟලන්නේ නැතුව ඉන්න එක අත්දැකලා. ඉබේම ලබනවා. යෝගාටක තියෙන ඕකනේ. යෝගාට තියෙන්නේ ඇත්තෙනාට මොකනවද හිතපක්. අනුවරණට නෑවනවගේ හිතපක්. දක්ෂකම් තුළ කතාවට යන්න එපා. සම්බුමන්නේ කියන වගේ හිතියාව අන්තිම තමන් කෙලෙච්ච නැති. ඉතින් තමයි අපදබ්බ ගුණේ නැතුව අනිකුත් ගුණ තේරම අත්‍යවශ්‍යම ආවා. අපදබ්බ ගුණේ තියෙනවා නම් ඒක සෑම දෙයක්ම හරියට මේ ගැල්වනයිස් කරලා ගන්නවා වගේ. මොකද නැවත උඹලා ගන්නවා. නිසා මේක කවදාකවත් අනුන්දියා බලන්න යන්නත් එපා. ඒ වගේම හිතා ගන්න ඕනේ අපේ තුල කවදාක නැවතෝ හිතන්න හැම වෙලාවෙම කියන මොකද මුළු පරිණාමයේ සිදුවෙන්නේ බලවතා විසින් දුර්වල මරක. බලවතා ජයගන්නේ කියන මොකද? මේ සංසාරින් ඉන්නවට මේක කියන්නේ. මොකද සත්‍යඥානයේ වාචලාගේ කරුණාමය කියන නිසා අනිත් අපේ මේ වගේ ප්‍රකල්පගත පාරමකට දෙන්නා දෙත්තා. මේ දෙන්නකෝ අපි නොකිපී මේ දැනගන්න ලැබුණ අනිවාර්යයෙන්ම අපි ජීවිත සමාජ ප්‍රත්‍යාවෝවන්තන හේතු වෙන නිසා ආරම්භන ප්‍රපංචි දක්නාද මේක ආරක්ෂක ධර්මයක් නිසා සියුදනාම මෙලවතාවට ආලා මේක තම තමන්ගේ ජීවිතවලට ආවරණයක් හේතුවකට තවතවත් නියතමානී වීමෙන් විශේෂ මෙහි කරනවා වගේ තැනක ඇති වෙන දෙන්න හදන පණිවිඩය ඕක ආදරව කාර ගන්න මේ ලක්ෂණම අත්‍යවශ්‍ය බව නම් මම පුදුලට කියන සඳහන් කරනවා සිද්ධානාමයේ ගුණය දැනගෙන ඉඳලා තම තමයි සම්බන්ධ කරගැනීමේ මේ ලැබෙන සීල සමාධි ප්‍රඥා හරවලක බාලාකින්තරව වැඩිමේ වැඩ පිළිවෙත විපස්සනානුකයිජය සත්‍යත්වාකින් ප්‍රාර්ථනාවේ අදට මේ විසිනිදාන දේශනා නැත කරනවා. Thank you. නිතරද නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිලක යමජීව ස්වාමීන් වහන්සේ Thank you. Thank you.